නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙන්ම ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ මිලිඳු රාජපක්ෂේ උතුම් සදහම් පිළිසමර රැගෙන අද දවසේ අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් ජීවිතේ වනහ හිතා ඉක්මනින්ම ගෙවි යන කාරණාවක්. ඉතින් මරණයට පෙර ආතුව මේ උතුම් තුනුරුවන පාමුල වැඩි වශයෙන් අපට ජීවිතය ගෙවානිම කරගන්න තියෙනවා නම් ඒ මොනතරම් වාසනාවන්ත කාරණාවක්ද. ඉතින් මේ පිණිස උපට උපකාර ධර්ම සපයන්න අද දවසෙත් අපි සූදානම්. මේ උතුම් මිනුදු රාජ ප්‍රශ්නය අප කෙරෙහි කරුණාවෙන් අප සියලු දෙනා උදෙසා විවරණය කරන්න ඒ පිළිබඳව කියා දෙන්න පින්වත් ස්වාමින් වහන්සේ මැදිරියට වැඩම කොට වදාළ අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වය අපි ඔබට සිහිපත් කරන්නම් තුනේ කනුව එකොඩවත්ත බුත්තල යන ලිපිනේ පදිංචි පින්වත් ජේ.ඒ.ඩී. කරුණාවති මහත්මිය ඒ වගේම පින්වත් ආර්.එම්. සුමනරත්න මහත්මයා ඒ වගේම ආර්.එම්.එස්. උදය පින්වත් පුතුණුවන් ඇතුළු ඒ පින්වත් සියලු දෙනා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ. ඉතින් මේ සදැහැති දායකත්වය අපි තාම ගෞරවයෙන් සිහිපත් කරගන්නවා. දැන් අපි සාකච්ඡාව ආරම්භ කරමු. හැමට කලින් අපි පින්වත් ලොකු ස්වාමින් වහන්සේත් වන්දනා කරගෙනම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙනවා. එහෙමනම් අද දවසේත් මා කලින් සඳහන් කළ පරිදිම අප කෙරෙහි බොහෝ කරුණා උපද්දවා අපගේ පින්වත් ශ්‍රද්ධා ශීල ස්වාමින්දයන් වහන්සේ අවසරයි. උන්වහන්සේ වැඩම කොට වදාළ පින්වතුනි අපි හැමදෙනාම පාදහපි වන්දනෙන් පළමු කොට අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේ පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු ස්වාමීනි අවසරයි අපි ගියවර වැඩසටහනේ මිලිඳු රාජ ප්‍රශ්නේ සාකච්ඡා කරමින් සිටි ඔබ වහන්සේ අපිට කියලා දුන්න වේවය කවර ආකාරයෙන් උපදවා ගන්න ඕනද කියන කාරණාව පිළිබඳව දහම් කරුණු විවරණය කළා ස්වාමීන් අවසරයි නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. පින්වත් මහත්මයා අපි මේ කාලේ මිලිඳු රාජ ප්‍රශ්නය දහම් පිළිසඳර තමයි යෙදෙන්නේ. එතකොට මිලිඳු රාජ ප්‍රශ්නේ මිලිඳු රජතුමා සහ නාගසේන මහරහතන් වහන්සේ අතර ඇති වුණ දහම් කතාව ඉදිරියට අපි සාකච්ඡා කරමින් ඒ අතරතුර තවත් සූත්‍ර දේශනාවල තියෙන කරුණුත් අපි කතා කරගෙන මේ පිළිසඳරක යෙදෙනවා. ඉතින් ඒ නිසා ඒකෙන් වාසනාව ලැබෙනවා සදහැවතුන්ට දහම් කතා වහන්නත් දහම් කරුණු ඉගෙන ගන්නත්. එතකොට අකුරක් නැර කියවන වාසනාව තියෙනවා ලොකු ස්වාමීන් වහන්සේ අනුවාදනය කරලා තියෙන නිසා මිනිඳු රාජ ප්‍රශ්නේ. ඉතින් පින්වත්නි අපේ නාගසේන මහරහතන් වහන්සේ අන්‍ය වූ කුසල් දහම් විදියට වදාලා සීලය ඊළඟට සද්ධාව ඊළඟට වීරිය සිහිය සමාධිය ඔය ආදී දේවල් ඉෂෙනර උපතක් කරා කෙනෙක් යන්නේ නැතුව මෙයාව නිකලෙස් කරන ಗುಣ ධර්ම විදියට ඒකෙදින් ඒ හැම කරුණක් ගැනම මිනිඳු රජු වහනවා එතකොට මේ හරි පුදුමයි අර සීලේට වදාලේ සීලේ තමයි හැම එකකට උපමාව තියෙනවා. සීලේ භූමිය වගේ කියනවා. සද්ධාව උද්දක ප්‍රසාදනී මාණික්ය වගේ ඊළඟට වීරිය හරියට වැටෙන බිත්තියකට කරුවක් ගන්නවා වගේ කියනවා. ඊට පස්සේ සිහිය අපි බලමු අපි සිහිය ගැන මොකද්ද නාගසේන උපමාව උපමා කියන්නේ සිහිය කොහොමද විස්තර කරන්නේ කියලා. ඊට පස්සේ දැන් අද නාගසේන දැන් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ දැන් ඔබ මුල ඉඳලම ධර්මය අහනවා නම් කතාව මතක ඇති දැන් මේ gedara දාණයට වඩම්මලා දාණයෙන් පස්සේ සිද්ධ වෙන සාකච්ඡාවයි. දාණයෙන් පස්සේ නාගසේන මහරහතන් වහන්සේ ඇතුළු සංඝයා 19ක් වැඩ ඉන්නවා. දානෙට 80000ක් සංඝයා වැඩියා. සාකච්ඡා වෙලාවේ 19ක් වැඩ ඉඳලා අනිත් ස්වාමීන් වහන්සේලා ඔක්කොම ආපහු වෙහෙරට වැඩම කළා. ඉතින් ඒ කාරණාවත් මුලක ඉඳලා මතක තියාගන්න. ඉතින් රජතුමා අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ සිහියේ ස්වභාවය කුමක්ද? දැන් මේ වෙලාවේ සිහිය කියන්නේ මොකද්ද කියලා නෙමෙයි අහන්නේ. එහෙමයි ස්වාමී. සිහිය කියන්නේ මොකද්ද කියලා ඇහුවනම් නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරයි එක්කෝ සතර සතිපට්ඨාන විදියට එහෙම නැත්නම් පරමේන සතිනේපක්කේන චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා කියලා සිහිය විස්තර කරන විදිය තියෙනවා. බොහෝ කොට කරන කියන ලද දේවල් සිහිය කරනවා. ඊළඟට ඒ අදාළ තැනට සිහිය පිහිටනවා. මේ විදිහට මේ සිහිය විස්තර කරනවා. එතකොට 100ට අරමුණු කරගන්නවා සතර සතිපට්ඨාන. 100 පීඨවන ස්ථාන විදිහට කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව ආදී වශයෙන්. ඉතින් නමුන් මේ 100ේ ස්වභාවය මොකද්ද කියලා රජුරු අහන්නේ. ඒකට මෙලිඳු මේ අපේ නාගසේන මහරහතන් වහන්සේ දෙන උත්තරේ තමයි මහරජා දැන් මේ මේකෙන් අපි සතුට වෙන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ තමයි හිතන්නකො වෙන කිසිම ශාසනයක මේ වගේ දේවල් කතා කරනවාද කියලා. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට නේද මේ පරම ලාභය. අනේ මේවා අනාගතේ පරපුරට උරුම කරලා දෙන්න සිංහල ජාතිය රැක ගන්න ඕනේ. සිංහල මිනිස්යාට ලැබුණ වරප්‍රසාදයක් මේක. මේක මේ සිංහල භාෂාවෙන් ධර්මයේ දේශනා කරන විදියට කතා කරන විදියට අර්ථ ඉස්මතු කරන විදියට වෙනත් භාෂාවකින් කරන්න අමාරුයි. ඉතින් ඒ නිසා මේ අනිතක ඉතින් මේකට පිනකුත් ඕන. ඉතින් ධර්මය අහන්නත් නේද? ඉතින් අනාගත පරපුරට දායාද කරන්නත් පිනක් ඕන. ඒ කාලේ බිහි වෙන අයටත් පිනක් ඕන. ඉතින් ඒ කාරණාව මතක් කරමින් ඒක මට මතක් වුණේ අර සිහිය කියනකොට බලන්න ශ්‍රද්ධා, වීරිය, සීලය, සිහිය, ප්‍රඥාව. ඉතින් මේ වාගේ ගුණධර්ම ගැන කතා වෙන්නේ බුද්ධ ශාසනයක විතරයිනේ. කොච්චර එකින් එක විස්තර කර කර යනවද? අනිත් කාරණාව තමයි දැන් අපි වීරිය කියලා එකක් කතා කළා. යම් දවසක සසරෙන් නිදහස් වෙනවාද ওই වීරිය එපැයිම අනිවාර්යෙන් ඕනනේ. සීලය ගැන කතා කළා. කවදා හරි සංසාරෙන් නිදහස් වෙනවා නම් ඒ සීලය ඕනේනේ. එතකොට අද සිහිය ගැන කතා කරනවා. එතකොට කවදා හරි මේ සිහිය එපැයි. කවදාවත් නිවන් දකින්න එකක් සිද්ධ වෙන්නේ නැහැ. මේවා නැතුව ඔන්න මේ සිහිය ස්වභාවය ගැන විස්තර කරනවා. මහරජාණෙනි කුසල් දහම් අරමුණු කරන ස්වභාවය සිහියයි. කුසල් දහමක් අරමුණු කරවන්නේ සිහියෙන්. දැන් හොඳට ඒක තේරුම් ගන්න ඕන. කුසල් දහමක් හිතට අරමුණු කරවන්නේ සිහියෙන්. එමෙන්න නිවන් මාර්ගට හිත වූ දේත් අහිත වූ දේත් හඳුනාගෙන හිත දේ ගැනීමත් අහිත දේ බැහැර කිරීමත් සතියේ ස්වභාවය. එතකොට හිත දේ ගන්නවා අහිත දේ බැහැර කරනවා ඒක තමයි මේ සිහිය ස්වභාවය. කුසලයේ අරමුණු කරනවා. යහපත් දේ අරමුණු කරනවා. අරමුණු කරලා හිත දේ බැහැර මේ ආය අහිත දේ බැහැර කරලා හිත දේ ළඟට ගන්නවා ඒක තමයි සිහිය ස්වභාවය. ඕක තමයි සිහියේ කෘත්‍යය. එතකොට යම්කිසි කෙනෙක්ගේ හිතට යහපත් දේ එහෙම නැත්නම් කුසල් දහමක් හිතට අරමුණු වෙනවා නම් කුසල් අරමුණු කෙරෙහි හිත පිහිටනවා නම් ඒ වගේම එයාගේ හිතෙන් අයහපත් දේ බැහැර කරලා යහපත් දේට හිත ගන්න හිත වැඩ කරනවා නම් ඔහු තුල තියෙනවා මේ ගුණේ කුමක්ද ඒ ගුණේ සිහිය අපි බලමු මේක ලේසියෙන් අත්හරින්නේ නැහැ නේ අපේ රජුරෝ එහෙමයි සර් ඉතින් මේ අපේ නාගසේන මහරහතන් වහන්සේ තවත් විස්තර කරනවා මහරජාණනි සිහිය ඉපදීමෙන් කුසල කුසල ධර්මයන් වැරදි නිවැරදි ධර්මයන් ඒ කියන්නේ දැන් සිහිය ඉපදීමෙන් තමයි මේක කුසල් මේක අකුසල් කියලා තේරෙන්නේ. සිහිය ඉපදුනොත් තමයි වැරදි නිවැරදි දේ කියලා තේරෙන්නේ. මේක වැරදි මේක නිවැරදි කියලා තේරෙන්නේ. ඊළඟට සිහිය ඉපදුනොත් තමයි හීන ප්‍රනීත ධර්මයන් තේරෙන්නේ. යහපත් අයහපත් කියලා තේරෙන්නේ. ඊළඟට මේවා පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සීයේ ඉපදුණු. එතකොට යම් කිසි කෙනෙකුට මේක යහපත් මේක අයහපත් කියලා තේරෙන්නේ නැති සීය නෑ. නිවනක් පිණිස ඕන සීය නෑ. ගුණධර්ම දියුණු කරන්න ඕන සීය නෑ. දැන් අපි කියමුකෝ සාමාන්‍යයෙන් ওই ළමයිගේ කාලේ ෆෝන් වල ඔහේ ඉන්නවනේ. එහෙමයි. ආ සිහි මෙලෝ සිහියක් නැහැ පැහැදිලි නේද? එතකොට මේක හොඳයි මේක නරකයි මේ විදිහට කියොත් මොනවද වෙන්නේ කියලා හිතට ඒ කුසල් අරමුණ එන්නේ ඒ කුසල් අරමුණ එන්නේ නැත්තේ සිහිය නැති නිසා. එතකොට යම්කිසි කෙනෙක් අකුසලයකට යොමු වෙලා ඉද්දින් උනත් චී මෙහෙම ගියොත් නම් හරියන්නේ නැහැ කියලා එකපාරව නතර කරනවා කියන්නකෝ. ඒ නතර කලේ සිහිය ඉපදුන නිසා. මේක බලන්න මේ කාරණාව ඊට පස්සේ කියනවා එනම් මේ කොහොමද හිතට අරමුණු කරන්නේ එනම් මේ සතර සතිපට්ඨානය මෙන්න සතර සතිපට්ඨානය කියලා ආනාපාන සතිය හරි ඉරියාපතේ හරි අසුබ මනසිකාරයේ හරි එහෙම නැත්නම් ධාතු මනසිකාරයේ හරි නවසීවිතකේ හරි හිතේ ස්වභාවය හරි වේදනාවේ ස්වභාවය හරි පංච උපාදානස්කන්ධයේ ස්වභාවය හරි ආයතන වල ස්වභාවය හරි මේ සතර සතිපට්ඨාන අරමුණු හිතට අරමුණු කරවලා දෙන්නේ සිහියෙන්. තේරුණා නේද? එතකොට මේ ආස්වාස ප්‍රාස්වාසයේ හිතට අරමුණු කරලා දෙනවා සිහියෙන්. ඒකේ සිත පාස්තනවා අන්න සතිපට්ඨානය. එහි සිත පිහිටවනවා. ඊට පස්සේ මේකේ තියෙනවා මේ පංච මේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය මේ සතර ඉරිදිපාද මේ ඉන්ද්‍රිය ධර්ම මේ බල ධර්ම මේ සත්ත්ව බොජ්ජංග මේ ආර්ය ශ්‍රැංග මාර්ගය මේ සමතය මේ විදර්ශනාව මේක අව මෙය ඥානයයි මේ විමුක්තියයි වශයෙන් වටහා ගන්නේ සිහියෙනි. ඒතර සිහියෙන් තමයි දන්නේ මෙන්න වීරිය මෙන්න සමාධිය කියලා ඊළඟට මේ සත්‍විස් බෝධිපාශික ධර්ම. දැන් අපි සාමාන්‍යයෙන් මේ සතර සතිපට්ඨානය සතර සම්‍යප්ප්‍රදාන වීරිය ඊළඟට සතර 이르දිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්ත්ව බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කියනකොට මිනිස්සු බය වෙනවනේ ඒ වුණාට යම් දවසක අමාමහ නිවනක් ලබන්න ඕනේ නම් මේ කියපු සත්‍විස් බෝධිපාශික ධර්ම කවදා හරි වඩන්න වෙනවා එතකොට ඒවට හිත මෙන්න මේ මේ කරුණේ දැන් තියෙන්නේ කියලා හිත පිටවන්නේ. ඊළඟට ඒ වගේම බැහැර වෙනකොට මෙන්න හිත බැහැර වෙලා ඒ වගේ කියලා හිතට අරමුණු කරවන්නේ සිහිය. යෝගාවචර තෙමේ සේවනය කළ යුතු ධර්මයන් සේවනය කරන්නේ සේවනය නොකළ යුතු ධර්මයන් සේවනය නොකරන්නේ භජනය කළ යුතු ධර්මයන් භජනය කරන්නේ භජනය නොකළ යුතු ධර්මයන් භජනය නොකරන්නේ මහරජාණනි සිහිය මුල් කරගෙනයි. සිහිය යනු ඔය ආයුරින් කුසල් දහම් අරමුණු කරන ස්වභාවය. හිතට කුසල් දහම් අරමුණු කරන ස්වභාවය සිහිය. ඊට පස්සේ හිතවත් දේ පහ හිතට යහපත් දේ පවත්වනවා නම් අයහපත් දේ බැහැර කරනවා නම් ඒ සිහිය. ඒකට යම් කිසි කෙනෙක් සිතට දැන් සාමාන්‍යයෙන් සිහිය කියන එක පරිපූර්ණ වෙන්නේ අපි දැන් හිතුවොත් හිතට රාගයක් ආපු පමණින්. ඔන්න මගේ හිතට රාගයක් ආවා කියන එක රාගය ආවා කියලා දැනගත්ත පමණින් සීහිය කියන ගුණය පරිපූර්ණ නැහැ. ඒ රාගය මට හොඳ නැහැ. ඒ නිසා මම මේක පවත්වන්න හොඳ නැහැ කියලා ඒකෙන් බැහැර වෙන එක තමයි සීහිය. එතකොට ඒ ඒ එහෙම බැහැර වෙන්න එයා ගන්න උත්සාහය පවත්වන්නේ වීරියෙන්. ඒක වැටෙන්න දෙන්නේ නැතුව. දැන් ඒකට තව උදාහරණයක් ගමුකෝ මේ විදිහට ඔන්න යම්කිසි කෙනෙක් හිතට අකුසලයක් එනවා. එතකොට ඒ අකුසලයාගේ හිතෙන් බැහැර කරලා දැන් අපි කියමු තරහා ගිය කෙනෙකුට දැන් ඔයාගේ හිතේ තියෙන තරහන් මේ තරහසිත ඔයා දුරු කරගන්න කියලා කරුණු කියද්දී එයාට යම් වෙලාවක සිහිය උපන්නා. මොකද්ද සිහිය උපන්න කියන්නේ ඇත්තටම යාට හිතුණාද මේ තරහ කෙනෙක් හොඳ නැහැ දැන් මම මේක පාලනය කරගන්න ඕන කියලා. එතකොට තමයි තරහ පාලනය වෙන්නේ. අන්න ඒ වෙලාවේ සිහිය පිටියක්. එක ස්වාමීන් වහන්සේ නමක් මේ සෝනට ගියා. සෝනට වැඩම කළා. වැඩම කරලා උන්වහන්සේ සෝහනේ ඇවිදගෙන අසුභ කර්මාස්ථාන කර්මස්ථාන හිතාගෙන ඔහොම යනකොට දැක්කා එක්තරා රූපයක් මලමිනියක්. ඒ මලමිනිය දැක්ක ගමන්ම රාගය ඉපදුණා. ඉතින් ඒක දිහාම බලාගෙන හිටියා. එහෙම බලාගෙන ඉන්නකොට උන්වහන්සේට ගොඩාක් රාගය ඇති වුණා. ඉතින් රාගය දැන් ඔන්න දැන් බලන්න අර රූපේ දිහා බලාගෙන ඉන්නවා රාගය ඇති වෙලා දැන් මේ පිස්සෙක් වාගේ බලාගෙන ඉන්නවා දැන් දැන් මෙතෙන්ට සිහිය කියන කාරණාව යෙදෙනවද? යෙදලා නැහැ. යෙදලා නැහැ එතන. එතන තියෙන්නේ අසීහ. ඊට පස්සේ මොකද වුනේ? එකපාරම උන්වහන්සේට එකපාරම සිහිය ඉපදුනා. අනේ මම භික්ෂුවක් නේද මම මෙහෙම මම නිවන් දකින්න කැමැත්තෙන් නේද මහණෝනේ මම මෙහෙම ගියොත් එහෙම මගේ හිතේ මම සතර පායෙන් නතර වෙන්නේ කියලා උන්වහන්සේට එකපාරම අර මේක හොඳ නෑ කියන කාරමුණ වුණා. අකුසල් ප්‍රහාණය කරන්න ඕන කුසල් වඩන්න ඕන කියන දේ ආරමුණ වුණා. ඒ මොන්නාන්සේ රුක්ෂයක් යටතේ ගිහිල්ලා හිත සමාධිමත් කරගන්නවා අකුසලින් බැහැර කරගන්නවා. බතක් ඉදෙන මොහොතෙන් උන්වහන්සේ අරහත් වෙටපත් වෙනවා. එතකොට ඒ නිසා යම් වෙලාවක අකුසලයක් කරගෙන යද්දී මොකක් හරි අකුසලයක් වෙද්දී යම් වෙලාවක හිතට ආවද මේක හොඳ නෑ කියලා. ඒ තමයි සිහිය වැඩ කරනවා. ඒ වෙලාවේ නතර කරනවා. නතර කරපු ගමන් සිහිය පරිපූර්ණ වුණා. ඒ මොහොතේ. ඒ මොහොතට ඒ සිහියෙන් කෘත්‍ය කළා. ඒ නිසා මේ යම් කිසි කෙනෙක් ඉන්න පුළුවන් එයාගේ අතින් වැරදි අඩුපාඩුකම් වෙන්න පුළුවන්. නමුත් එයාට විтин විට තේරෙනවා මේක වැරදි මේක හරි කියලා. ඒ කියන්නේ එයාගේ සිහියක් වැඩ කරනවා. අන්න ඒ සිහියම දිනු කරගන්න ඒ සිහිය දිනු කරන්නේ එහෙනම් එයාගේ සිහිය පුංචි සේනාවක්නේ. එයාට සෙම්පතියෙක් ගන්න ඕන අවවාදන ශාසන කරලා එයාට උදව් කරන. කවුද මේ සෙම්පතියා? වීරිය. ඒ කියන්නේ ඒක නැවත නැවත පවත්වන්න ඕන. එතකොට ඒ සිහිය දිනු වෙලා යනවා. ඔබේ කලන මෙතුණා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර සමගින් ඔබ රැඳෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ අපට කරුණාවෙන් මේ දහම් කාරණා පහදා දෙන්නේ උන්වහන්සේට පින්නන්මෝදන් කරමින් අපි කාරණා අහලා දැනගනිමු. ස්වාමීනි මේ ශ්‍රීය පිහිටවා ගන්න අපි අපොහසත් වුණොත් ඒ අන්තරායකාරී තත්ත්වය කොහොමද ස්වාමීනි අපිට? දැන් සීය සීය නැති වුණාට පස්සේ ඒ තියෙන්නේ අර කුසල් අරමුණු ග්‍රහණය වෙන්නේත් නැහැ. ඊළඟ හිතාහිත දේ පිළිබඳව වෙන් කරලා යාට හිතව යහපත් පැත්තට යාව ගන්නෙ නෑ සිහිය නැති වුණොත් එහෙම. දැන් ඊට පස්සේ මේක මෙහෙම කරනවා කියනකොට රජ්ජුරුව කියනවා මට ස්වාමීනි උපමාවකින් පහදලා දෙන්න. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජාණෙනි සක්විති රජුගේ භාණ්ඩාගාරික තෙමේ උදේ සවස සක්විති රජුගේ යස සිහි කරවයි. සක්විති රජතුමාට ඉන්න භාණ්ඩාගාරික උදේ හවස රජතුමාගේ යස සිහි කරනවා. ඒ කියන්නේ රජතුමාට තියෙන වස්තුව ගැන සිහි කරනවා. දේවයන් වහන්සේ නුඹ වහන්සේට හස්තිහු මෙපනමන සිටිති. උදේ ඇවිල්ලා කියන උදේ හවස ඔබ වහන්සේට ඇත්තු මෙච්චර ඉන්නවා. අශ්වයෝ මෙච්චර ඉන්නවා. රත සේනාවෝ මෙච්චර ඉන්නවා. පාබල සේනාවෝ මෙච්චර ඉන්නවා. ඊළඟට රිදී මෙච්චර තියෙනවා රත්තරන් මෙච්චර තියෙනවා ගෘහපෝක උපකරණ මෙච්චර තියෙනවා දේවයන් වහන්සේ ඒ සිහි කළ මැනවයි කියා මෙසේ රජතුමා සතු දීපල වස්තුව මනසට අරමුණු කරනවා පැහැදිලිද මහරජාණන් ඔය අයුරින්ම සිහිය කුසල් අකුසල් හරි වැරදි හීන ප්‍රනීත හොඳ නරක ආදී ධර්මයන් හිතට අරමුණු කරනවා දැන් ඒක මේ වගේ දැන් අපි කියමුකෝ ඔන්න මේ කෙලෙස් සිද්දා රේණුකාණේ නායකාඳුරෝ පොතක් ලිව්වා කෙලෙස් 1500. ඒතර ඒකේ කෙලෙස් 1500ක් ගැන උන්වහන්සේ විස්තර කරලා තියෙනවා සූත්‍ර ධර්ම අටුවා හැම එකකින්ම අරගෙන. එතකොට දැන් ඔය කෙලෙස් රහත් වෙලා නැත්නම් එයාගේ හිතේ තියෙනවනේ. ඒ වුණාට එයා දන්නේ නැහැ. එතකොට එයාගේ හිතට මෙන්න මගේ හිතේ රාගය ඇති වුණා. මෙන්න මගේ හිතේ විරාගය ඇති වෙනවා. ඊළඟට මෙන්න මගේ හිතේ තරහ ඇති වුණා. මෙන්න මගේ හිතේ මෛත්‍රිය ඇති වුණා කියලා තමන්ගේ හිතේ තියෙන අගුණ ගුණ ඊළඟට තමන්ගේ හිතේ තියෙන ಗುಣධර්ම මේවා මා තුල මේ මේ දේවල් තියෙනවා කියලා හිතට ගෝචර වෙන්නේ සිහියෙන් දැන් අපේ කෙලෙස්වත් දකින්න බෑ අපිට 100ක් නැත්තම්. නැතුව නෙවෙයි දැන් බාහන්න සක්විති රජතුමාට බාහණ්ඩාගාරයේ සක්විති රජතුමාගේ බාරේ මේ වස්තුව තියෙනවනේ. ඉතින් බාහණ්ඩාගාරයක ඇවිල්ලා සිහි කරන්නේ ඔබතුමා ගාව මේවා තියෙනවා කියලා. මෙච්චර මෙච්චර ප්‍රමාණයෙන් තියෙනවා. මෙච්චර මෙච්චර තියෙනවා කියලා. හරිද? ඒ වගේ තමයි මේ ඔන්න අපි කියමුකෝ ෆෝන් එකකින් මෙයා බලාගෙන ඉඳ වැෑලි වෙනකල් ෆෝන් එකේ ඉන්නවා. එතකොට තමයි අර 100 ආවොත් තමයි කියන්නේ උඹ මේ යන පාර වැරදි. උඹ දැන් පැය මෙච්චර ගාණක් කෑවා කියලා. එතකොට ඒකත් එක්කම යාගේ තව කෘත්‍යයක් තියෙනවා. ඒ තමයි හිත දෙයට හිත අරගෙන අහිත දෙයින් බැහැර කරනවා. සිහියේ ස්වභාවය. සිහියේ ස්වභාවය ඒක. ඒතර මේ සිහිය කියන්නේ විශාල දෙයක් කරන කෙනෙක් මෙයා. මේ ගුණ ධර්මයක්. ඊට පස්සේ කියනවා මේ සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර ඉරිදිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්ත්ව බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය මේ සමත මේ විදර්ශනාව මේ අවබෝධඥානෙ මේ විමුක්තිය වශයෙන් වටහා ගන්නේ සිහියෙන් තමාට ඇති වෙන දේවල් තේරුම් ගන්නේ වටහා ගන්නේ සිහියෙන් ඊට පස්සේ කියනවා ඒ තුලින්ම යෝගාවචරතේ මේ සේවනය කළ යුතු ධර්මයන් සේවනය නොකළ යුතු ධර්මයන් භජනය කළ යුතු ධර්මයන් භජනය නොකළ යුතු ධර්මයන් තේරුම් ගන්නවා මහරජාණෙනි සිහිය යන ඔය ආයුරින් කුසල් දහම් අරමුණු කරන ස්වභාවයයි යම් කිසි වෙලාවක හිතට කුසලයක් අරමුණු කරනවා නම් ඒ තමයි සිහිය ඒ තමයි සීය. දැන් අපි කියමුකෝ දැන් මේ මිනිස්සු මැරෙනවා. මිනිස්සුන්ට කරදර එනකොට මටත් මෙහෙම වෙන්න පුළුවන් කියලා හිතට අරමුණු කරවන්නේ සීය. අන්න ඒ කෙනාට සීයක් උපදිනවා. ඊළඟට අපි මොනවද ගෙනියන්නේ කියලා සීයක් උපදිනවා. ඊළඟට මරණයෙන් මේ මිනිස්සුන්ට මනුෂ්‍ය ජීවිත අහිමි වුණා. කර්මානුරූප එක එක්කෙනා එක එක ජීවිතවලට ගියා. මමත් කර්මානුරූප එක එක ජීවිතවලට යන්න පුළුවන්. මරණයට පෙර මා කුසල් දහම් රැස් කරගන්න ඕනේ කියලා අප්‍රමාදී බව ඔහුට අරමුණු කරවන්නේ සිහියෙන්. සිහිය නැත්තම් ඔහේ අහගෙන ඉන්නවා. ඊට පස්සේ මේ කියන එක ಗುಣධර්මයක් හරි මාත් පුරුදු කරගන්න ඕන කියලා මේ දහම් කරුණු ජීවිතයට ගලපා ගන්න හිතට අරමුණු කරවන්නේ සිහියෙන්. සිහිය නැත්තම් ඔහේ අහගෙන ඉන්නවා. මේ නිවනට උපකාර වෙන එක. එතකොට එහෙමනේ ඒක සම්මා සතිය. නිවනට උපකාර වෙන සිහිය. එතකොට මේ දැන් අපි කියමුකෝ කෙනෙක් ටීවී බලාගෙන ඉන්නේ. ටීවී එක බලාගෙන ඉන්නකොට ඒකෙම හිත තියෙනවා. නමුත් ඒකට සිහිය කියලා අපි කියන්නේ නැහැ. එහෙමයි එතනදී අපි කොහොමද සඳහන් කරන්නේ? ඒකට තියෙන්නේ යා මුට්ට සතියේ හිත එකඟ වෙලා. ඒ කියන්නේ යා ඒක ඒක තුළ හිතට අරමුණු කරන්නේ නැහනේ මේ හොඳයි මේ නරකයි මේ යහපත් මෙයා යහපත් මේක සේවනය කළොත් හොඳයි මේක සේවනය නොකළොත් හොඳයි කියලා හිතට අරමුණු කරවන්නේ නැහැ නේ යමක් බාහිරින් දෙනවද ඒකේම හිත පවත්නවා ඇඳලා ඉන්නවා ඒ සිතිල්ලේම ඉන්නවා ඔව් ඔව් දැන් මේකේ බෑ දැන් සාමාන්‍යයෙන් සතර සතිපට්ඨාන භාවනාවක් කරන්න ගියත් ඒ භාවනාව තුළ නීවරණත් එක්ක කොච්චර ගැස්තනයක් තියෙනවද ඇයි හිතට රාග අරමුණක් එනකොට කාම අරමුණක් එනකොට මේක මේක හොඳ නෑ මේක අයහපත් කියලා හිතෙන් ඒක තේරුම් අරන් ඒක වීරියෙන් ප්‍රහාණය කරලා ආය භාවනා අරමුණ ගන්න එපේ. ඔය ඇස් දෙක පියාගෙන ඉන්න අතරේ ඔක්කොම කරන්න ඕන. තරහ එනකොට ඒක හිතෙන් බැහැර කරන්න ඕන. නිදිමත එනකොට වීර්යය උපද්වා ගන්න ඕන. සැකේ එනකොට ඒක දුරු කරන්න ඕන. පංච නීවරණත් එක සටන් කර කර කර භාවනා අරමුණේ හිත පවත්තන එකනේ භාවනාව කියන්නේ. මේ ඉඳගත් ගමන්ම හිත අරමුණේම පිහිටනවා නම් භාවනාව කරන්න කියලා 아무තු උත්සාහයක් ඕනේ ස්වාමීනි මේ තරහ ආබවත් කියලා දීලා විකල්ප විදිහට මෙසිත වඩන්න කියලාත් අපිට කියන්නේ සිහින්ද? ඕනේ. ඒ කියන්නේ ඒතකොට අයහ තරහ කියන අයහපත දුරු කරලා මෛත්‍රිය නැමැති දේ හිතට අරමුණු කරවන්නේ සිහියෙන්. ඊළඟට කළ යුතු දේ අරමුණු කරවලා දෙනවා සිහියෙන්. අපි බලමු රජතුමා ඊළඟට මොකක්ද අහන්නේ කියලා. ස්වාමීනි හිතාහිත දේ හඳුනාගෙන හිත කර දේ ග්‍රහණය කරන සතිය පවතින්නේ කොහොමද? හිත අහිත දේ හඳුනාගෙන හිත කර දේ ග්‍රහණය කරන සතිය. දැන් මේක හොඳයි මේක නරකයි කියලා සිහියෙන් දේරුම් ගන්නවානේ. ඊට පස්සේ හොඳ දෙයට හොඳ දේ අල්ලලා ඇදලා ගන්නේ කොහොමද සිහියෙන් කියලා අහනවා. මහරජාණෙනි සිහිය උපදින විට හිත අහිත දේ තේරුම් ගැනීමේ හැකියාවෙන් යුක්ත වෙනවා. සිහියක් මනා සිහියක් උපදිනවා නම් එයාට මේක හොඳයි මේක නරකයි කියන එකේ හිත පිහිටනවා. ඒකේ එයාට නුවණක් පිහිටනවා. මේ හැකියාවක් උපදිනවා. මේ ධර්මයෙන් මට යහපත මේ ධර්මයේ මට යහපත පිණිස පවතී. මේ ධර්මයන් මට අයහපත පිණිස පවතී. මේ ධර්මයන් මට උපකාරයි. මේ ධර්මයන් මට අපකාරයි වශයෙන් තමයි එයාගේ හිත පිහිටන්නේ. එයින් යෝගාවචරතේ මේ අයහපත් ධර්මයන් බැහැර කරන්නේ. යහපත් ධර්මයන් වැළඳගන්නේ. අපකාර ධර්මයන් බැහැර කරන්නේ උපකාර ධර්මයන් ලං කරගන්නේ මහරජාණෙනි හිත අහිත දේ හඳුනාගෙන යහපත් දේ ග්‍රහණය කරගන්නා ස්වභාවයේ වනාහි සිහියයි හිතාහිත දේ තේරුම් අරන් යහපත් දේ ග්‍රහණය කරගන්න දේ 100යි. ඒතර ඔබට මේ මතක් වෙන්නේ නැද්ද මේක කියනකොට මේ බුදුරජාණන් වහන්සේ 100ට කියපු උපමාවක්. අවශ්‍යයි. ඒ බුදුරජාණන් වහන්සේ 100ට කියපු උපමාවක් තමයි දොරටු පාලකයා. දොරටු පාලකයෙක් නම් අපි කියන අද කාලේ කියන්නේ දොරටු පාලක සිකියුරිටි කියලානේ. එතකොට දොරටු පාලකයා දැනගන්න ඕන මෙයා රාජ්‍යයට අයිති කෙනෙක්. මෙයා ගත්තොත් හොඳ නෑ. මෙයා ගත්තොත් දැන් අපි කියමුකෝ මේ එන ඔක්කොටම එන්න දෙනවා නම් එතන දොරටු පාලකෙක් ඕනේ නෑනේ. ඇහැට පේන රූප ඔක්කොම බලනවා නම් ඒ සිහියක් නෑ. ඇයි දැන් හැම කෙනෙම දොරෙන් ඇතුළට එනවා නම් එනවා නම් දොරටු පාලකෙක් ඕනේ නෑනේ. දොරටු පාලකෙන් ඇති වැඩකුත් නෑනේ. තේරෙනවද? ඒ වාගේ ඇහැට පේන ඔක්කොම ටික ඇහැට ගන්නවා නම් එතන සිහිය නැහැ. කනට ඇහෙන හැම දෙයක්ම අහනවා නම් සිහිය නැහැ. ඊට පස්සේ නහයට දැනෙන ගඳ සුවඳ හැම එකක්ම ගන්නවා නම් සිහිය නැහැ. දිවට දැනෙන හැම රසයක්ම ගන්නවා නම් සිහිය නැහැ. කයට දැනෙන හැම පහසක්ම විඳිනවා නම් සිහිය නැහැ. ස්වාමීනි බොහෝ කොට වර්තමානයේ අපේ එහෙම හොඳ නරක වටහා ගැනීමකින් තොරවම සමහර වෙලාවට අගති කල්පනාවේම වැරදි දේම සිදු කරමින් ඉන්න අවස්ථා දකින්න තියෙනවා. ඔව් එහෙම තියෙනවා. ඒ සිහිය නැති නිසා. සිහිය කියන්නේ බලවත් ගුණධර්මයක්නේ. ඒතකොට සිහිය නැති නිසා තමයි එහෙම වෙන්නේ. දැන් මේ මේ දේශනාවේ තියෙන්නේ. ඒතකොට මෙහෙමත් හිතන්නකෝ. ඔන්න දැන් දොරටු පාලකයා ඉන්නවා. එන මිනිස්සයා හොරෙක් කියලා දන්නවා. අපි කියමු බෝම්බ කරුවේ. යන්න දෙනවා. තව මිනිස්සෙක් කෙනා අහිංසකෙක්. දන්නවා අහිංසකෙක් කියලා. යන්න දෙනවා. දැන් එහෙම කරනවා නම් ඒත් දොරටු බලයෙන් වැඩක් තියනවද? වැඩක් නැහැ. වැඩක් නැහැ. මොකද දොරටු බලයක් කියලා තේරුම්න්නේ. ඒ වගේ ඇහැට පේන රූපේ මේකෙන් රාගය ඇති වෙනවා කියලා දන්නවා. හැබැයි බලනවා. එතකොට තේරුමක් නැද්ද ස්වාමීන් වහන්සේ? එතකොට 100 නෑ. එතකොට මේක රාගයයි කියලා තේරුම් ගත්ත පමණින් ඒ 100 කියන ගුණය ඉපදුන්නේ නෑ. දොරටුපාලකේ කෘත්‍යය උනේ නෑ එතන. යම් වෙලාවක මේක බැලුවොත් මට හොඳ නෑ කියලා ඒක නොබලා අහැ සංවර කරගන්නවද ඒ මොහොතේ සිහිය පිටන. ඒ සිහිය තමයි නිවනට උපකාරී වෙන්නේ. ඒ සිහිය තමයි ඔහු ඔහු තුල කුසල් උපද්දවන්නේ. පැහැදිලිද? එහෙමයි. ඒ විදිහට ඉන්ද්‍රියන් 6 ගැනම හිතට එන හැම සිතවිල්ලක්ම හිත හිතා ඉන්නවනම් දොරටු පාලකයක් නැහැ. හිතට එන හැම සිතවිල්ලක්ම හොඳයි නරකයි කියලා තේරුම් ගත්ත පමණින් සිහිය පිටන්නේ මොකද සිහියේ කෘත්‍යය තමයි හොඳ නරක තේරුම් ගැනීමත් අයහපත් දේ දුරු කරලා යහපත් දේ ග්‍රහණය කර ගැනීමත් කාරණාවක් කියන්න තියෙන රාජ්‍ය රූපමාවක් අහනවා. ස්වාමීන් වහන්සේ අපිට ඔබ වහන්සේ පහදා වදාලා මේ සිහිය සිහියේ උපමාව ගැන උපමාව ගැන ස්වාමී <laughs> රජතුමා උපමාවක් අහනවානේ රජතුමාට උපමාවක් ඕනේ ඉතින් එහෙමයි ඊට පස්සේ රජතුමා උපමාවක් අහනකොට කියනවා මහරජාණෙනි සක්විති රජුට අනුශාසනා කරන ප්‍රධාන තැනැත්තා හිත අහිත දේ ගැන රජුට දැනුම් දෙයි. මේවා රජුට හිතසුව පිණිස පවතී. මේවා අහිත පිණිස පවතී. මේවා උපකාරයි. මේවා අපකාරයි වශයෙන්. ඒ හේතුවෙනුයි අහිත දේ බැහැර කරන්නේ, හිත දේ ලං කරන්නේ. අපකාර දේ බැහැර කරන්නේ, උපකාර දේ ලං කරන්නේ. මහරජාණෙනි, ඔය අයුරින්ම සීහ උපදින විටයි හිත අහිත ධර්මයන් මනවින් හඳුනාගන්නේ. මේ ධර්මයන් මට යහපත පිණිස පවතී මේ ධර්මයන් මට අහිත පිණිස පවතී මේ ධර්මයන් මට උපකාරයි මේ ධර්මයන් මට අපකාරයි වශයෙන් ඒ තුලින් තමයි යෝගාවචරයා යහපත් අයහපත් අයහපත් ධර්මයන් බැහැර කරලා යහපත් ධර්මයන් වැළඳගන්නේ අපකාර ධර්මයන් බැහැර කරලා උපකාර ධර්මයන් ලං කරගන්නේ මහරජාණනි සිත අහිත දේ හඳුනාගෙන යහපත් දේ ග්‍රහණය කරගන්නා ස්වභාවය වනායි එම සිහියයි සංස්කෘති රජතුමාට සීය පීඨවන මේ අමාත්‍යවරයෙක් කියන්නේ. එයා සංස්කෘති රජුරෝ කැම කනකොට මේ කියනවා මේ ඒ සේවකයා ඒකට තමයි යාපත් කරලා තියෙන්නේ. රජතුමනි ඕක හොඳ නැහැ. රජතුමනි ඕක අහිතයි. ඕක කෑවොත් මේක වෙනවා කියලා රජතුමාව පොළඹවනවා මේක තේරුම් ගන්න. එතකොට එයා එයාගේ කාර්යනේ ඉතින් රජතුමා ඊට පස්සේ හොඳ නැති එකක් නැහැ. හොඳ දේ කනමු. එතකොට දැන් අපි කියමුකෝ ඒ සේවකයා කියනවා මේක හොඳ නෑ මේක හොඳයි කියලා. කියද්දි මුත් රජුරු ඔක්කොම කනවනම් රජතුමාට මේ වගේ අමාත්‍යෙක් ඕනේද? අමාත්‍යයෙන් වැඩක් නෑ. අමාත්‍යයෙන් වැඩක් නෑනේ. ඒ අමාත්‍යයා පත් කරලා ඉන්නේ ඒකට. එයාගේ කාර්යයක කිව්වට පස්සේ මේ දේවල් වෙන්න ඕන. ආන් මේ වගේ තමයි සිහිය කියන එක. අකුසල් බැහැර කරලා කුසල් උපද්දවන ස්වභාවයේදී හිතෙන් අර කුසල් අරමුණු ග්‍රහණය කරන එකයි අකුසලේ බැහැර කළා දාන එකටයි ඔහුව මෙහෙවන හැකියාවක් සිහියට තියෙනවා සිහියෙන් තමයි ග්‍රහණය කළා දෙන්නේ ඉතින් ඒ නිසා මහරජාණනි අප භාග්‍යතුන් වහන්සේ මේ මැනවින් වදාළසේක පින්වත් මහණෙනි මම සිහිය යනු සියලු යහපතට උපකාරක දේයයි පවසමි මේ ලෝකේ යන්තාක් යහපත් දේවල් තියනවාද ඒ සියලුම යහපත් දේවල් වලට උපකාර කරන්නේ සිහිය. ස්වාමීනි අපි එදිනදා කටයුතු වලදී ඒ සිහිය කියන යහපත් උපකාරක මිත්‍රයා වචනයක් කියන්න කලින් ක්‍රියාවක් සිද්ධ කරන්න කලින් නිතරම අසුරු කිරීම ඒක අපට කොහොමද ප්‍රයෝජනවත් වෙන්නේ ස්වාමීනි? ඒ සිහිය ගැන නේද කියන්නේ? සිහිය සිහිය සිහිය නැමැති තමන්ගේ මිත්‍රයා ගැන. එහෙමයි. ඒතකොට සිහිය නිතර අසුරු කරනවා කියන්නේ ළඟින්ම ඉන්නවා කියන එක නෙමෙයි. ළඟින්ම ඉන්නවා කියන්නේ 100ෙන් ඕන වැඩ ටික ඉක්මනට ඉක්මනට වෙනවා. ඉතින් 100 කියන එක නිතර ඇසුරු කළොත් ඉක්මනට 100 පිහිටනවා අකුසල් බැහැර කරන්නත් කුසල් උපදවන්න. දැන් කෙනෙක් 100 හොඳට පිහිටවලා පිහිටවලා පිහිටවලා පිහිටවලා අපි කියමුකෝ යම්කිසි කෙනෙක්ගේ යම්කිසි ප්‍රමාදයකින් 100 පිටපැන්නොත් එයා යම් මොහොතක එයාගේ 100 උපදිනවද උපදින සැනින් එයා අකුසල් ප්‍රහාණය කරනවා. උදාහරණයක් ගත්තොත් දවසක් තිස්සේ වැටෙන රත්තුන කබලක් තියෙනවා. ඒ කබලට වතුර බිඳුවක් වැටෙනවා. වතුර බිඳුව හිමීට වැටෙන්න පුළුවන්. ඒ වුණාට රත්තු දවසක් මුළුල්ලේ රත්තු කබලට වැටුණ සැනින් මේ වාස්ප වෙනවා. ඒ වගේ සීහිය හොඳට හුරු කරගත්ත කෙනෙකුට සීහිය පිට ගිහිල්ලා එයාගේ හිත නොමග යන්න පුළුවන්. හැබැයි යම් වෙලාවක සීහිය පිටියද එසැනින් හදා ගන්නවා. එසැනින් හදා ගන්නවා. සීය පිහිටියා කියන එක ඔන්න දැන් හිතන්නකො මෙහෙම ඔන්න එක එක පුජ්‍යලෙක් ගෘහ ජීවිතේ වාසය කළා මහාන වුණා. මහාන වෙනකොට ආයෙත් මේ පරණ නෝනවතක් වුණා. මතක් වෙලා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා ආයෙ ටික කාලයක් ඉඳලා ආයෙ එනවා. ඊට පස්සේ ආයෙ ගෙදර ගියා. ආයෙ කාලයක් ඉඳලා එනවා. ඕම ඉඳලා එක දවසක් ආයෙ ගෙදර ගියාට පස්සේ නෝනට බබෙක් ලැබෙන්න හිටියා. ඒ බබා ලැබෙන්න ඉඳලා අර දරුවා දවසක් කුඹුරු කොටලා එනකොට මෙයා විලි වේදනාවෙන් කෑ ගහනවා. දරුවා ලැබෙන්න ළඟයි. එතකොට අර විලි වේදනාවෙන් කෑ ගහන අර බඩ දරුවා අම්මගෙන් දරුවා බිහි වෙනවා දකින්න ඇති. එහෙම. ඒවත් එක්ක මේ ස්ත්‍රී ශාරීරිය ගැන තියෙන ආශාව ඒෙම්ම නැති වුණා. මොකටද මම සිවුරු ඇරලා ආවේ කියලා හිතුණා. අන්න ඒ වෙලාවේ තමයි සීය වේදී. ඊට පස්සේ ඒ ගෙදර කටයුතු ටික එහෙම පිළිවෙලක් කරලා එහෙම ගිහිල්ලා පැවිදි වෙනවා. ආපහු පැවිදිලා ගුණධර්ම දිනු කරලා අරහත්ත්වයට පත් වෙනවා. සීය පිහිටන එක ඒවා එකක්. අපූර්වයි පුදුමයි සීය පිහිටන එක. දැන් එක ස්වාමීන් වහන්සේ නමක්ගේ විස්තරයක් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේගෙන් සිල්පදයක් කැඩුනා. ඉතින් උන්වහන්සේ කල්පනා කළා සිල්පදයක් කැඩලා මේ පිරිසුදු බුද්ධ ශාසනේ මං ඉන්නවට වැඩිය හොඳයි මම යනවා ගෙදර කියලා උන්වහන්සේ හොරෙන්ම රෑ පැන්නා. පැනලා පැනලා කැලේමෙන් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඈතකට ගිහිල්ලා මහන්සි දැන් උදේ වෙලා. ගහක් මුල ඉඳගෙන හිටියා. හාන්සෙලා විඩාරිනකොට ඒ ගහ මුල ළඟේ මේ කරත්ත ගණනාවක් මේ ඇදගෙන ගැල් පොලිමක් යනවා. ඒක ඉස්සරහටම යොදවලා ඉන්නේ මහා බල සම්පන්න ගවේ. මේ පින කියන්නේ මහත්තයා අර ස්වාමීන් වහන්සේ ඉස්සරහ පිටම ගවය වැටුණානේ. එහෙමයි. දැන් ගවය වැටෙන එක නෙමෙයි පින කියන්නේ. ඊට පස්සේ වෙන දේවලුත් ඒක. අර ගවය වැටුණා. වැටුණාට පස්සේ මොකද කළේ මේ දැන් නැගිටවන්න හදුවා වැ. ඊට පස්සේ ගැලෙන් ලියලා මේ යාට වතුර ටිකක් දීලා ඊට තනකොළ දීලා ටිකක් වෙලා ඉඳලා විවේකයන් තට්ටුවක් දාලා ආයෙ නැගිටවල නම් ආයෙ කරත් එකට ගලා ගියා. අන්න ওই සිද්ධිය දැක්කට පස්සේ තමයි ස්වාමීන් වහන්සේට සීය වීදී. එතෙක් සීය නැහැ. ඒ වෙලාවේ සීය පීතිය වැටිච්ච ගවයත් ඒ ගවයාට කළමනා කටයුතු ටික කරලා මේ කරත්තේ ගැට ගහලා ආපහු බඩු ටික අදිනවා නම් මටත් මේ ශාසනයේ සිල්පදයක් ගන්නට පස්සේ මේ සිල්පදයට කළ යුතු වතාවත් පිළිවෙත් කරලා මං මේ සිල්පදයෙන් පිරිසිදු වෙලා ආයෙත් මේ ශාසන බර මං අදින්න ඕන කියලා සිහිය ආවනේ. ඒ සිහිය ආපු ගම අකුසලේ බැහැරුණා කුසල් ඉපදුණා. ඉක්මනට ගිහිල්ලා උපාලි මහරහතන් වහන්සේට කියලා සීලයට ප්‍රතිකර්ම කරගෙන මේ මේ උන්වහන්සේ මේ ගුණධර්ම දිනු කළ අරහත් වෙටපත් වුණා. ඒ ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට පත් වෙනවා බලන්න සීයේ ඉපදිච්ච තැන. ඊළඟට අර තවත් තැනක තියෙන්නේ ඇතා පිටින් හොඳ ලොකු මාන්නකින් හිටියා ස්වාමීන් වහන්සේ නම. ඉතින් මිනිස්සු ගාවට ගියන් ලොක්කා වාගේ තමයි ඉන්නේ. පින්ඩපාත ගියත් එයාට ඕන විදිහට ලැබෙන්න ඕන. මේ ස්වාමීන් වහන්සේ දවසක් හීනෙන් දැක්කා ඇතා පිටින් පින්ඩපාත යනවා. දැන් ඇතා පිටින් පින්ඩපාත ගියාට පස්සේ දුප්පත් මිනිස්සු කොහොමද දම් බෙදන්නේ? දැන් අර ඇතා පිටින් පින්ඩපාත යන එක පේන්නේ තමන්ගේ හිතේ තියෙන මාන්නේ. ලාඹදලු පාට සිවුරක් අඳගෙන. ඉතින් අතා පිටින් බැහැලා අර මිනිසුන්ගේ දංගන්ට අඩිය තියෙනකොටම ඇහැරෙනවා. ඇහැරුණාට පස්සේ අන්න සිය පීතිය මේ තුච්ච මාන්නේට නින්දා වේවා. ඒ මිත සමාධිමත් කළා ඒ ඇඳ උඩදීම ඒ හිටපු සෙනසුනේදීම අරහත් වෙටපත් වෙනවා. පුදුම දෙයක් මේ සිහියෙන් කරලා දුන්නා. ස්වාමීන් වහන්සේට උතුම් පුණ්‍ය ආනුමෝදනා වේවා. මිලිඳු රාජ ප්‍රශ්නය සදාම් පිළිසඳර සමග අපි රැඳෙන්නේ. තුනේ කනුව එගොඩවත්ත බුත්තල යන ලිපිනේ පදිංචි පින්වත් ජේ.ඩී. කරුණාවතී මහත්මිය, පින්වත් ආර්.එම්. සුමනරත්න මහත්මයා, ආර්.එම්.එස්. උදය පින්වත් පුතුණුවන් යන පින්වතුන් තමයි අද දවසේ සදැහැති දායකත්වයේ සඳහන් ලබන්නේ. ස්වාමීනි මේ සිහියේ වටිනාකම නොඒකාකාරයෙන් පින්වත් ඔබ වහන්සේ අපට පහදලා දුන්නා. ස්වාමීනි මේ කෝකාලික භික්ෂුවට සිහිය උපද්දව ගන්න බැරි වුණා කියලා. ආ නේකනේ. එහෙමයි ස්වාමී. දැන් කෝකාලිකට ඇවිල්ලා කියනවා. එහෙමයි. තුදු කියන මහා බ්‍රහ්මයා. තුදු කියන බ්‍රහ්මයා ඇවිල්ලා කියන කෝකාලික මේ සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලාගෙන් අවසර ගත්තා නම් මේ සමාව ඇරන් හැදෙන්නේ ඒ සමාව ගන්න ඒ උත්සමයන් වහන්සේලා පූජනීයයි වන්දනීයයි ගෞරවයි උන්වහන්සේලා මේ ලාභ සත්කාර වලට යට උන අය නෙවෙයි උතුම් අය කියලා. ඒකේ හිත පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ කෝකාලිත 100 නැහැ. 100 නැහැ ඒක 80. ඉතින් ඒ නිසා ඒ විදිහට තමයි 100 ගැන තියෙන්නේ. 100 කියන්නේ එක සියලු ಗುಣධර්ම වලට මුල්. මොකද අකුසල් දුරු කරන්න පුළුවන් වෙන්නේ කුසල් උපදව ගන්න පුළුවන් වෙන්නේ. ඒකනේ සිද්ධාන්තය මේකේ. ඒ ඔක්කොටම 100 තියෙනවා. එහෙමයි. සිහියක් නැත්නම් කල්පනාවක් නැත්නම් හිත අහිත දේ ගැන දන්නේ නැත්නම් කොහොමනම් මේ යහපත් මාර්ගය කියන්නේ නේද දැන් රටක වුණත් සතුරා මිතුරා රජුලෝ දන්නේ නැත්නම් දැනගත්තත් බැහැර කරලා බැහැර කරන්න මේ දක්ෂ නැත්නම් ඊට පස්සේ සුදුසු කෙනා යොදවන්න දක්ෂ නැත්නම් වැඩක් නැහනේ ඊට පස්සේ ඒ රටට වෙන වින්නය පේනවනේ ඉතින් ඒ වගේ තමයි සීහ ස්වාමීනි සිහිය උපමා කොට දොරටු පාලයට උපමා කොට දේශනා කළ සූත්‍රය දොරටු පාලකයාට උපමා කොට නගරූපම සූත්‍රය. නගරූපම සූත්‍රය තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. හරියගේ ඒ උපමා වලින් ඒ කරුණු තේරුම් ගන්න. ඉස්සර ඉතින් මේවා හැම එකම ඉක්මනට තේරුණා. මොකද සාමාන්‍ය පරිසරයේ දකින්න තියෙන දේවල් නගරය, දොරටු පාලකයා, දොරටු පාලකයාගේ ඩියුටිය ඒ ඔක්කොම මිනිස්සු දන්නවනේ. ඉතින් ඒ නිසා උපමාවට ගත්ත ගමන් දොරටු පාලකයා අදහන් අර්ථ එනවා. දැන් අපිට දහං අර්ථය තියලා දොරටු පාලකයා ගැන විස්තර කර කර යනකොට මේ දහං අර්ථේ මං ඇරෙනවා. ඉතින් අද යුගයේ ඒක තමයි කිව්වේ තව ඉදිරියට යනකොට දැන් ඉන්න ළමයි මිරිස් දල දන්නේ නැහනේ. එයාලට බ්‍රෙන්ඩරේ ගැන කියන්න ඕන. දැන් ඉන්න ළමයිට පීල්ල ගැන රෙදි හොදන ඇති ඒව කියන්න ඕන. කුරහන් ගල දන්නේ නැහනේ. ඉතින් ඒ වගේ අමෝධම ලෝකයකට අපිපත් වෙලා තියෙන ඉක්මනට සිංහල වචන ටිකකින් මේ කියන ලෝකෙත් නැති වෙන්න කලින් මේ ධහමෙන් පිටක් ගන්න ඕන. පැහැදිලි නේද? ඉතින් මහත්තයා ඒත් එක්කම තවත් කාරණාවක් තියෙනවා. මම හිතනවා අද අපේ වැඩසටහන අවසන් වෙන්න කලින් අපි ඒ කරුණ සාකච්ඡා කරමු. අවශ්‍යයි. එතකොට පින්වතුන්ට ගොඩාක් දහම් කරුණෝ මේ මොකද විනෝද ප්‍රශ්නේ ප්‍රශ්න ගොඩායි. එහෙමයි. ඉතින් ඒ නිසා ගොඩක් දහම් හැබැයි ඉතින් මේ දහම් කරුණෝ මනාව ඉගෙන ගන්නවා. දැන් මේ පළවෙනි පොත් වහන්සේගේ මේ පළවෙනි පරිච්ඡේදයේ තියෙන විදියට නෙමෙයි ඊළඟට එන්නේ. එහෙමයි. වෙනස් ආකාරයකින්. වෙනස් ආකාරයකින් තමයි ප්‍රශ්න යන්නේ. දැන් මේ විදිහට මිලින්ද රජුරුවන්ගේ හිතේ තියෙන දහං කරුණු ගැන ප්‍රශ්න ටික අහලා අහලා ඊළඟට එන්නේ රජුරුව අනුමාන කරන ප්‍රශ්න. අනාගතේ මෙහෙම ප්‍රශ්න හැදෙයි මෙහෙම ප්‍රශ්න හැදෙයි කියලා. හිතපුට ඒක අනුපිළිවෙලකටත් වැඩිය අනාගතේ හැදෙන ප්‍රශ්න හිතෙන් අනුමාන කළා. ඒ නිසා මේ මූලික දහං කරුණු ගැන තියෙන දැනුම වැඩියෙන් විස්තර වශයෙන් දැනගන්න එක පාඩු නෑ. අපත යන්නේ නෑ මේවා. ඊළඟට මේ විදිහට විස්තර කළා සිහිය ওই විදිහට විස්තර කරනවා. ඊළඟට හරියට සතුට වෙනවා අපේ මිලිඳු රජතුමා ත්‍රිති ස්වාමීනි ඔබ වහන්සේ නම් හරිම දක්ෂයි කියලා. ඒ ස්වාමීනි නාගසේනයන් වහන්සේ ඉතා දක්ෂ වෙනසේක. ඔබ වහන්සේ හරි හපන් මේ කරුණ විස්තර කරන්න කියලා සතුටු වුණා. ඊළඟට තියෙනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ සමාධියේ ස්වභාවය මොකද්ද? දැන් සමාධිය ගැන අහනවා. සමාධියේ ස්වභාවය මොකද්ද කියලා. මහරජාණනි කුසල් දහම් ඉදිරියට ගැනීම සමාධියේ ස්වභාවයයි. යම්තා කුසල් දහම් ඇද්ද ඒ සියල්ල පවතින්නේ සමාධිය ප්‍රමුඛ කොටගෙනය. සමාධියට නැඹුරු වීගෙනය. සමාධියට යොමු වීගෙනය. සමාධියට බර වෙමින්ය. එතකොට සමාධිය කියන එකේ ස්වභාවය තමයි කුසල් දහම් ඉදිරියට ගන්නවා. සමාධියේ ස්වභාවය තමයි කුසල් දහම් ඉදිරියට ගන්නවා. ශ්‍රද්ධාව නම් ශ්‍රද්ධාව ඉදිරියට ගන්නේ සමාධිය. ඒ කියන්නේ යම් වෙලාවක පහන්සිත බලවත්ව පවතීම තමයි සමාධිය. ස්වාමීනි සමාධිය ඇති කල්ලි අකුසල දහම් වලට ඉඩ කඩ අඩු වෙනවද? කොහොමද? අකුසල් දැන් අකුසල් දහම් ප්‍රහාණය කළා කුසල් දහම් උපද්දවන එකනේ මේ කුසල් ප්‍රගුණ කිරීමේදී තියෙන්නේ. ඒ කුසල් දහම් ප්‍රගුණ කිරීම ඉදිරියට පවත්වන්නේ සමාධියෙන්නේ. දැන් අපි කියමු වීරියක් එක දිගට එක විදියටම පවත්න්නේ සමාධියකින්. ඊළඟට සිහිය එක දිගට පවතින්නේ සමාධියකින්. යම්කිසි ගුණයක් එක දිගට පවත් වීමක් කියලා එකක් තියෙනවාද? ඒක ඒක කරන්නේ මේ එක දිගට කියන්නේ ඉදිරියට ගන්නවා. ඇදලා ඒක ඉදිරියට ගන්න එක කරන්නේ සමාධියෙන්. අපි බලමු මේ උපමා වලින් ඇති. ස්වාමීනි උපමාවක් වදාළ වෙනවා. මහරජාණෙනි වහලයක මැද කැණි මණ්ඩලක් තියෙනවා. ඒ කැණි මණ්ඩලට සියුම් පරාල සම්බන්ධ කරලා තියෙනවා. එකල්හි සියලු පරාල තිබෙන්නේ කැණි මණ්ඩල දෙසට යොමු වීමෙන්. කැණි මණ්ඩලටම යොමු වීමෙන් කැණි මණ්ඩලයේ උපකාරයෙන් ඒ සියලු පරාලයන්ට අග්‍රවන්නේ කැණි මණ්ඩල. මහරජාණෙනි ඔය අයුරින් යම්තා කුසල් දහම් ඇද්ද ඒවා පවතින්නේ සමාධිය දෙසට යොමු වීමෙන් සමාධියටම නැඹුරු වීමෙන් සමාධියටම බර වීමෙන් සමාධිය කියලා කියන්නේ දැන් සමාධියේ ස්වභාවය නෙමෙයි කිව්වේ ඉදිරියට ගන්නවා කියලා. එතකොට සමාධිය කියලා කියන්නේ කුසල් අරමේ කුසල චිත්තස්ස ඒකාග්‍රතා ඒතයන්ති සමාධි කියලා කියනවා. කුසල් සිතේ හිත එක අරමුණකම පවතින එක. දැන් අපි කියමු ශ්‍රද්ධා සිතක් ඉපදුනාට පස්සේ පහන් සිතක් ඒ පහන් සිතේම හිත එක දිගට පවතිනවා කියන්නේ අර ශ්‍රද්ධාව ගත්ත ඉස්සරහට ඇදලා. ඒක සමාධියෙන් කරන්නේ. සදා බොහෝ වෙලාවක් පවත් ගන්න බොහෝ වෙලා දැන් අපි කියමු ආනාපාන සතියේ සිහිය පීඩනවා එහෙමයි ඔන්න ආනාපාන සතියේ සිහිය පීඩන සතර සතිපට්ඨානේ ඒකට හිත වෙන තැනකට යන්න දෙන්නේ නැතුව අර උසම රැල්ලේම හිත පවත්වන එක මොකද්ද සමාධිය සමාධිය ඔන්න හිත භාවනාවක් කරනවා ඒකට නීවරණ එනවා නීවරණ වලට ගගහ පන්න පන්නා භාවනා අරමුණේ හිත පවත්වනවා. නීවරණ බැහැර කර කර භාවනා අරමුණේ හිත පවත්වාගෙන ඒක එක දිගට කරගෙන යනවා. ඒතර භාවනාව ගොඩාක් වෙලා කරගෙන යන්න පුළුවන්. එතකොට ඒකට යාව යොමු කෙරෙව්වේ යාව ඉස්සරහට ඇදලා ගත්තේ සමාධිය. යම් යම් සමාධියක් තියෙනවා යම් කෙනෙක් භාවනාව පුහුණු වීමේදී පටන්. ස්වාමීනි අපි කිසියම් විදිහකට අකුසලයට එරෙහිව වීරිය පවත්වද්දී කලින් සඳහන් කළා වගේ සිහිය සද්ධාව පවත්වන අතරේම අපිට තවත් පාර්ශවයකින් සමාධිය වැඩි දියුණු කරගෙන ආන්න හරි බොහොම හරි. දැන් අපි යම්කිසි කුසලයක් වඩම්මනකොට වැටෙන්න දෙන්නේ නැතුව කරුවක් ගහනවා වීරිය. එහෙමයි. එතන දොරටුපාලක ඩියුටිය කරනවා මේ සිහිය. එකම දේ. එතකොට එයාව ඉස්සරහට ඇදලා ගන්නවා සමාධිය. එතකොට දැන් ඒ නිසා තමයි මේ ගුණධර්ම එකකට එක්කෙනෙක් ඕන. මම දැක්කා මේ ගුණධර්ම ගැන බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවක්. අපි කියමුකෝ ගවයෙක් ඉන්නවා කියලා පාස් හතරක. ඒකට එයාගේ පා හතරෙන් තමයි යාව ඉස්සරහට යන්න උපමාව දෙන්නේ. එක පාදයක් හරි ගැඩුණොත් එහෙම ඒ ගවයාගේ සම්පූර්ණ ගමන් මාර්ගයේ බාධා පිණිස පවතිනවා. පැහැදිලි නේද? ඒ නිසා මේ පා හතරම සමානව හොඳ ක්‍රියාකාරීත්වයෙන් තියෙනවා. ඒකට තමයි ගවයාට ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේ මේ ගුණධර්ම එක එකකට එකක් උපකාර කරමින් තියෙන්න ඕනේ. ස්වාමීනි අපි සමාධියක් හදාගන්නේ කොහොමද හිතේ? දැන් සමාධියක් ඇති කරගන්නේ සමාධියක් ඇති කරගන්නේ කුසල් අරමුණක නැවත නැවත සිහිය පිහිටවන්න එයා ගන්න උත්සාහයත් එක්ක. පැහැදිලි නේද? දැන් අපි බලමු. දැන් මේ විදිහට අර කැනිමණ්ඩල උපමාවට ගත්තනේ. දැන් අපිට ගොඩාක් මේ පුරුදු කැනිමණ්ඩල කියන එක ප්‍රඥාවට යනවා. ගොඩාක් සූත්‍ර දේශනාවලදී ප්‍රඥාවට තමයි කැනිමන්ල ගත්තේ. දැන් මගේ මතකයේ හැටියට මටත් ඉස්සෙල්ලාම තමයි මේ සිහිය කැනිමන්ලකට උපමා කළා හොනේ. සිහිය කැනිමන්ලකට උපමා කළා හොනේ මේ ප්‍රථම සමාධිය නේ ස්වාමීන් වහන්සේ. මේ සමාධිය. ඒතර ගොඩාක් දුරට ප්‍රඥාවට තමයි උපමා කරලා තියෙන්නේ. දැන් මෙතනදී නාගසේන මහරහතන් වහන්සේ මේ සමාධිය කියන එක කැනිමන්ලකට උපමා කරගන්නේ හැම පරාලයක්ම වදින්නේ කැණි මණ්ඩලටනේ. තේරුණා නේද? ඒ වගේ තමයි හැම ගුණ ධර්මයක්ම ඉදිරියට පවත්වාගෙන යන්න බැරි වුණොත් ඉවරයි. ඒතර හැම ගුණ ධර්මයක්ම ඉදිරියට පවත්වාගෙන යන්න නම් ඒකේ එකඟ බවක් තියෙනවා සමාධියක්. සමාධිය තියෙනවා. අපි බලමු මිලිඳු රජතුමා එපමණකින් සෑයීමකටපත් වෙන්නේ තවත් ඉල්ලන උපමාවක්. ස්වාමීනි තවත් උපමාවක් අදාළ මැනව. ඊට පස්සේ රජතුමා උපමාවක් පදාරනවා මේ නාගසේන මහරහතන් වහන්සේ මහරජාණෙනි යම්කිසි රජෙක් සිවුරංග සේනාව සමග සංග්‍රාම භූමියට පිවිසෙයි. එහි යම්තාක් හස්තයෙන් ඇද්ද අශ්වයන් ඇද්ද රථයන් ඇද්ද පාබල සේනාවන් ඇද්ද ඒ සියලු සේනාවම සිටින්නේ රාජ්‍ය ප්‍රමුඛ කොටගෙනය රාජ්‍ය දෙසට නැමීය රාජ්‍යට නැඹුරු වෙමින්ය රාජ්‍යට බර වෙමින්ය රාජ්‍යව පිරිවර කොටගෙනය මහරජාණනි ඔය ආවරයෙන් යම්තා කුසල් දහම් ඇද්ද මේවා පවතින්නේ සමාධිය දෙසට හැරීමෙනි සමාධියටම නැඹුරු වීමෙනි සමාධියටම බර වීමෙනි රාජතුමා යුද්ධෙට ඈත්තාසරිය පාබල සේනාව එක යුද්ධෙට යනවා. යනකොට ඒ ඔක්කොම අපේ රජුරෝ ඉන්නවානේ කියන එකත් එක්ක ඉන්නේ. යම් වෙලාවක රජුරෝ පෙරදුනොත් එimhe අර ඔක්කොම සීසීකට යනවා. ගැලවිලා යනවටත් වැඩි අතහැරලා යනවා. Tamanට කෙනෙක් නැහැ. එහෙමයි. ප්‍රධානියෙක් නැහැ. ඒ වාගේ තමයි ශ්‍රද්ධාව ඉදිරියට පවත්වාගෙන යන්න ඒ ශ්‍රද්ධාව එක විදියට පවත්වාගෙන යන්න බැයි නං. සීලය එක විදියට පවත්වාගෙන යන්න බැයි නං. සමාධිය එක මේ වීරිය එක දිගට පවත්වාගෙන යන්න බැරි නම් ඒ කියන්නේ ඒවා එක දිගට පවත්වාගෙන ඉදිරියට ඇදලා ගන්න සමාධියෙන්නේ. එහෙමයි. ඒකට එහෙම බැරි වුණොත් එහෙමයි සීසීකඩ යනවා. සීලෙහින් කැඩෙනවා, ಗುಣධර්මෙහින් නැති වෙලා යනවා. මේක වෙන්නේ මෙහෙමයි. හේතුව මේ ಗುಣධර්ම ඔක්කොම එකට තියෙන්නේ. දැන් මේකේ ස්වභාවයන් කතා කරනකොට තේරෙනවනේ එකකට එකක් උපකාරයක් ඕන කියලා. ඒ නිසා යම්කිසි කෙනෙක් හිතට උපන් රාගය දුරු කළොත් එහෙම මේ ඔක්කොම සිද්ධ වෙනවා. එයා දන්නේ නැති වුණාට. යම් දවසක මේ ධර්මයේ ඉගෙනගෙන සීය හොඳට දිනු කරගත්ත ගමන් මේන්න සීය වැඩ කරනවා. මෙන්න වීරිය වැඩ කරනවා. මෙන්න ශ්‍රද්ධාව වැඩ කරනවා කියලා තමන්ගේ හිතේ තියෙන දේවල්ම තේරුම් ගන්න පුළුවන්. ඒ තේරුම් ගන්නේ සීය වැඩෙන්න වැඩෙන්න. එතකොට අර උපන්නා වූ කුසලයක් ඉදිරියට පවත්වාගෙන යන එක බලවත්ව ඒකට උපකාරය කරන්නේ සමාධිය. ඊට පස්සේ මහරජාණෙනි අප භාග්‍යතුන් වහන්සේ ওই කරුණ මෙසේත් වදාලා කියලා බුද්ධ වචනින් ගන්නවා. පින්වත් මහණෙනි සමාධිය ප්‍රගුණ කරන්න. පින්වත් මහණෙනි සමාහිත සිත් ඇති භික්ෂුව යථාබෝධ ඥානෙ ලබන්නේය. සමාධින් භික්කවේ භාවේත සමාහිතෝ භික්කවේ යථාභූතං පජානාති කියලා භාග්‍යතුන් වහන්සේ සමාධි භාවනා සූත්‍රය වදාළා. එතකොට සමාධිය වඩන්න සමාධිය වඩන භික්ෂුව යථාර්ථය අවබෝධ කරනවා කියලා. එතකොට යථාර්ථය කියලා කියන්නේ මේ ලෝකේ යම්කිසි යම් ස්වභාවයක් තියෙනවා නම් ඒ ස්වභාවය කොමක්ද ස්වභාවය වෙනස් වී යන ස්වභාවය. දුක්ඛ ස්වභාවයයි වාසගේ පවත්තන්න බැරි ස්වභාවයයි. ඉතින් මේවා කරා මෙයාව ගෙනියන්නේ සමාධිය. ඒ නිසා භාව මේ නිවන් දකින්න භාවනාව ඕන කියන කතාවට වැඩිය මේ බුද්ධ දේශනාවන් වලින් තේරෙන්නේ නිවන් දකින්න සමාධිය ඕන. එහෙමයි ස්වාමී. සමා ඒ සමාධිය කියන එක මාර්ගාංගයක්. පැහැදිලිනේ. ඒකට කියනවා සම්මා සමාධිය කියලා. ওই විදිහට තමයි සමාධිය ගැන මේ පරිච්ඡේදය විස්තර වෙන්නේ. ස්වාමීනි අපි ඔබ වහන්සේ තාම ගෞරවයෙන් වන්දනා කරගන්නවා. අද දවසේ කාලය නිමා වුණා. ස්වාමීනි ඔබ වහන්සේ අපිට අද දවසේ අවසාන වශයෙන් අනුශාසනා කරනසේ. ඔව් දැන් මේකෙදිත් අද අපි කතා කරපු කරුණක් කරුණු දෙකක් මේ කාරණා විදිහට කතා කළේ ඒ තමයි සිහිය ගැන. එහෙමයි ස්වාමී. සිහියෙන් තමයි හිතා හිත දේ හොඳ නරක වෙන් කරලා දෙන්නේ. එහෙමයි. ගොඩක් අයට තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් ඒ තමයි යම් කිසි දෙයක් කුසල් අකුසල් කියලා තේරුන පමණින් සිහියද කියලා. ඒ වුණාට මේ දේශනාවේ පැහැදිලිවම තේරුණා කුසල් අකුසල් කියන එක තේරුණ පමණින් සිහිය නෙවෙයි. කුසල් අකුසල් තේරෙන එකත් අකුසලේ බැහැර කළ කුසලයට හිත ගන්න එකත් සිහියේ කෘත්‍යයයි. ඊට පස්සේ සමාධිය ගැන කතා කළා. සමාධියෙන් තමයි යම් කිසි දෙයක් ඉස්සරහට ඇදලා ගන්න. ඒ කියන්නේ හිත ශ්‍රද්ධාව ඇති වුණ පමණින් ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් හෝ බලයක් හෝ වෙන්නේ නැහැ. ඒ ශ්‍රද්ධාව දියුණු වෙවි වැඩෙන්න ඕන. ශ්‍රද්ධාව දියුණු වෙවි වැඩෙන්න නම් ඒ ශ්‍රද්ධාව නැමැති අරමුණේ ශ්‍රද්ධාව පැහැදීම උපද්දන අරමුණ නැවත නැවත පවත්වන්න ඕන. ඒක සමාධියක්. ඒක සමාධියෙන් කරන්නේ. ඊළඟට සීය මේ සීලය ගැන වුණත් සීය නැත්තම් නැවත නැවත ඒකේ මේ සීලේ රැකීමේ හිත පවත්වන්නේ නැත්තම් ඒ සීලයේ උහුට එහෙත් කාලයක් කරගෙන යන්න බෑ. පැහැදිලිද? ඉතින් ඒ නිසා මේ මේ දේශනාවේ සමාධිය විස්තර කරලා තියෙනවා කැණි මණ්ඩලක් වගේ. ඊළඟට මේ දේශනාවේ සමාධි උපමා කරලා තියෙනවා යුද්ධයට යන පිරිසකට රජෙක් වගේ. ඒ නිසා සමාධියක් තියෙනවා නම් හිතේ එකඟ බවක් තියෙනවා නම් ඔහුට කුසල් දහම් තව තව ඉදිරියට පවත්වාගෙන යන්න ලොකු උපකාරයක් සිද්ධ වෙනවා. ඒ නිසා අපේ මේ නිවන් මාර්ගයට මේ කියපු ಗುಣධර්ම අපි දැන් වචන මාත්‍රයෙන් අහලා තමයි මේ දේශනාව අහලා නැගිටිනකොට මේ මොකක්වත් මතක නොතිබෙන්න පුළුවන්. නමුත් අපිට මතක තිබ්බා හෝ නැතා හෝ යම් දවසක නිවන් දකින්න ඕනේ නම් ශ්‍රද්ධාවත් ඕන, සීලයක් ඕන, වීරියක් ඕන, සිහියක් ඕන, සමාධියක් ඕන. ඒ නිසා මේ ಗುಣධර්ම ඇසීම ඔබට ඉතින් නිවනට උපකාර වේවා කියන ආශිර්වාදය තමයි දෙන්නේ. රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර